ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වා වදාරන දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මීතලාවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්වය බොරලැස්ගමුව වැවපාරේ අංක 87 නිවසේ වෛද්‍යාචාර්යනේ පුෂ්පා ගුණරත්න මහත්මිය. පිළියන්දල දේවානන්ද පාරේ අංක 92කින් 1 නිවසේ පදිංචි සෝමා වන්නිආරච්චි මහත්මිය. වැල්ලම්පිටිය වෙලේවත්තේ අංක 70 B නිවසේ HAD කරුණාවති මහත්මිය. උහුමීය අඹහැර ඇලබඩේවත්ත අංක 82 නිවසේ RM ඉදිරිමාන්න මහත්මිය. හෝමාගම කැන්දලන්ද සාමමාවතේ අංක 206න් 1 නිවසේ ශාන්ති රොඩ්රිගෝ මහතා ඇතුළු පවුලේ සැම කුරුණෑගල වෙලගෙදර මාවතේ අංක 22 නිවසේ ෂෙල්ටන් රත්නසිරි මංගලිකා සහ චන්ද්‍රිකා යන දූ දරුවන් දෙදහස් එකොළා වසරේ යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළගැසෙමු.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 අපි බෞද්ධ පින්තුන් කවුරුත් දන්නවා සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න වශයෙන් ಗುಣ නමයක් සංඝ රත්නේ තියෙනවා. ඒ විශේෂයි පින්නත්නි ඥායපටිපන්න කියන එක. නුවණින් පිළිපන්නා වූ පිරිසක් තමයි මහා සංඝ රත්නේ. එක ස්වාමීන් වහන්සේ නමක් තමාර්ථයේ අනුන්ගේ අර්ථයේ දෙලොව සඳහා නිවන් සඳහා කටයුතු කරනවා නම් උනාසේ නුවණින් පිළිපන්නා වෙනවා ඒ නිසායි ඥාය ප්‍රතිපන්නෝ කියලා පෙන්වුම් කරන්නේ. ඥාය ප්‍රතිපන්න කියන්නේ කාර්ද ස්වාමින්වහන්සේලාට කාගේ භික්ෂු පිරිසද භගවතු ශාවක සංඝෝ සංඝෝ කියන්නේ සමූහයක් ඒ කාගේ සමූහයද භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසයි. ඒ නිසා සරුවච්චන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ශික්ෂාපදානුව අනුගමනය කිරීම නිසා මෙතෙක්කල් සාසනය ආරක්ෂා කරගෙන ආවා. ඒ පැමිණි සංඝ පිරිස අතරින් මේ පුණ්‍ය මහරහතන් වහන්සේගේ විශේෂත්වයක් පෙන්눔 කරනවා.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 තමන් පැවිදි වුණා. දැන් පුන්න ස්වාමින්වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නවා. මේම හිටියට පින්නත් උන්වහන්සේට භාවනා කරන සප්පාය වුණේ නෑ ජේතවනාරාමේ. එක් අවස්ථාවක පින්ඩපාතේ ගිහින් ඇවිදින් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම කැමති මගේ ගම් පළාතට යන්න. මේ සුණාපරන්ත කියන ප්‍රදේශයේ පින්නත්නි ඒ මිනිස්සු බොහොම කටුකයි, නපුරුයි. මිනිස්යන්ට බොහොම කරදර කරන පිරිසක් පව අපේ ඉතිහාසය සඳහන් කරනවා. සරුවච්චන් වහන්සේ අහනවා පුන්නේ පලාති බොහොම අමාරු වෙන මිනිස් එක්ක ජීවත් වෙන්න. ඒගොල්ල ಗುಣ හඳුනන්නේ මහා කරදරකාරී මිනිස්සුෝනේ. ඔබ කොහොමද ගිහිල්ලා මේ මිනිස්සුත් එක්ක මහානකම් කරන්නේ? පැවිදි ජීවිතයක් ගෙනියන්න පුළුවන්ද?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 හොඳයි පුන්නේ මේ මිනිස්සු ආයුධ වලින් ගැව්වොත් මොකද ඔබ හිතන්නේ? සාමිනී මේ මිනිස්සු ආයුධ වලින් ගැව්වට තියුණු ඊටා මෝහත් ආයුධ වලින් මට ගහන්නේ නැහැ. ඒ නිසාත් මේ තුනාපරන්ත වැසියෝ බොහොම හොඳයි කියලා මම හිතනවා. හොඳයි පුන්නේ තියුණු ආවුද වලින් ගැහුවොත් මොකද හිතන්නේ?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 මොකද්ද සමුදය සත්‍යයත් දුක්ඛ සත්‍යයත් දෙකම ලෞකිකයි. ඊළඟට තමයි දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය කියන දෙකම ලෝකෝත්තර ධර්මයන්ට ඇතුළත් වෙන්නේ. දැන් මේදී පෙන්වුම් කලේ පුණ සාමින් වහන්සේට ඇසින් දකින රූපය සම්බන්ධයි අපි මේ කෙටියෙන් පැහැදිලි කළා. අසපමණක් නෙවෙයි පින්නත් අපේ පංචේන්ද්‍රයන් තියෙනවා.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 පින්වත්නි උන්වහන්සේගේ සහෝදරතුමා දැන් රටින් රට යනවා නැවුනගල වෙළඳාමේ. ඒගොල්ලන්ගේ හිතක් තියෙනවා බඩු සම්පාදනය කර නැව් නගින්න මත්තෙන් පුණ්‍ය ස්වාමීන් වහන්සේ වෙත පැමිණලා සීල් සමාදන් වෙලා දානයක් දීලා උන්වහන්සේගේ ආශිර්වාද ලබාගෙන විලඳාමේ යන්නේ. ඔය චාරිත්‍රානුකූලව යනකොට උන්වහන්සේලාට සිද්ධියක් වුණා ඒ වෙළඳ පිළිසෙට කරදරයක් වුණා නැව හුලං වේගෙන් ගිහිල්ලා මුහුදේ දූපතකට ගොඩ වුණා.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 අපි පිණිතුන් අහලා තියෙනවානි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම්පියති රජුරුවන්ගේ ආරාධනාවෙන් අනුරාධපුරයට වැඩම කළා. එදා මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කළා බණහන්ට අනුලා දේවිය ඇතුළු බිසවරු 500ක් හිටියා. තවත් විශාල ජනකායක් හිටියා. බුදුදහමක් කියන එක අහන්න ලැබුණේ එදා තමයි.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 මේ ආකාරයෙන් සඳහන් කරනවා අද ධර්ම දේශනාවේ දායකත්වය ලබාගත් උදවිය අතරෙන් ඒ අයගේ පින්දී මේ විදිහට මතක් කරනවා ශ්‍රී කල්යාණී යෝගාසන සංස්ථාවට වදාළ රාජකීය පඬිතු කඩවැද්දේ ජිනවංශා විධාන මහා ස්වාමින් වහන්සේ සිහිපත් කරනවා ඊළඟට කොළඹ බොරල්ල ශ්‍රී කල්යාණී ධර්ම පෙරමුණේ ආදිකතරු අපවත්ී වදාළ අතිපූජ්‍ය කෝට්ටේ දේවානන්ද ස්වාමින් වහන්සේ 15 වෙනි ගුණ සමරු දිනය නිමිති කරගෙන 15 වෙනිදාට පින්කම් මාලා පැවැත්වෙන ඒ නිමිති කරගෙනත් මේ පින්කම සිදු වෙනවා. පින්කමේ දායකත්වය ආයුර්වේද වෛද්‍යාචාර්ය දීද ඉසෙට් ගුණරත්න ටී.එස්. මෙන්ඩිස් ආදනීය දෙමව්පියන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදනා කිරීමටත් සුජීවත්ව වාසය කරන අද දින උපන් දිනය සමරන රංජිත් ගුණරත්න ඇතුළු ඥාති මිත්‍රාදීන් සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා බොරලස්ගමුව ව්‍යාපාරේ අංක 87 නිවසේ වෛද්‍යාචාරිණී පුෂ්පා ගුණරත්න මහත්මිය විසිනි පර්ලෝසපත් W විලියම් අප්පුහාමි මහත්මයා සහ B සොපිනෝනා ආදනීය දීමාපියන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සුජීවත්ව වාසය කරන ප්‍රේමවතී ආදනීය මෑණියන් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් අද දායකත්වයේ දක්වනවා පිළියන්දල දේවානන්ද පාරේ අංක 92 එක නිවසේ පදිංචි සෝමා වන්‍යාරච්චි මහත්මිය විසින් වසර 5කට පෙර පරිලෝකසපත් එල් එල් දී කුමාරසිංහ මහතාර සහ වසර 30කට පෙර පරිලෝකසපත් පොඩිසිඤ්ඤෝ මහතා වසර 18කට පෙර පරිලෝකසපත් එන්නස් පෙරේරා යන ආදිනේ දෙමාපියන් දෙපළටත් අපවත් වී වදාළ අංගොඩ ධම්මානන්ද ස්වාමින් වහන්සේට මෙන්ම පරිලෝසපත් පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව වාසය කරන මිලිනෝනා මාතා නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් ඊළඟට මෙවර මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටින පී ජයනී සිතුමිනි සහ ඉසිනී විශ්විකා විස්මිකා දරියටත් ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද පතා දායකත්වයේ දක්වනා වැල්ලම් පිටිය වෙලේවත්තේ අංක 70 B නිවසේ පදිංචි එච්.ඒ.ඩී. කරුණාවති මහත්මිය වසර 28 කට පෙර පල්ලුව සපත් පාඨශාලාචාර්ය PAH අඹහර මහතාට වසර 8කට පෙර පල්ලුව සපත් තේජා නන්දනී එදිරිමාන්න ආදනීය දියණියට අඹහර සහ කැකිල්ල පිටියේ පර්ලව සපත් දේවෝපියන් දෙපළටත් පවුලේ මීගී සිවිදනා ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම සහ සුජීවත් වාසය කරන පවුලේ සියලු දෙනාට සෙත් පැතීම සඳහා දායකත්වයේ දක්වනවා ඌමීය අඹහර තලබඩේ වත්තේ නොම්බර 82 නිවසේ ආර්.එම්. එදිරිමාන්න මහත්මිය. වසර 45කට පෙර පරිලෝසපත් එස්.ඩී.එස්. රොඩ්ඩිගෝ අවුරුදු 17කට පෙර පරිලෝසපත් ජිනදාස රණසිංහ අවුරුදු 7කට පෙර පරිලෝසපත් ටීටී සමරනායක අවුරුදු 6කට පෙර පරිලෝසපත් අමරාවති රංචාගොඩ යන ආදීනි දෙමව්පියන්ටත් පරිලෝසපත් පවුලේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සහ දරුවන්ට ඉගෙනීමේ කටයුතු සහ රැකියා කටයුතු සාර්ථකව ඉටු කිරීමට මෙන්ම සෙත් ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වයේ දක්වනවා හෝමාගම කැන්දලන්ද සාමාවතේ අංක 206 එක නිවසේ පදිංචි ශාන්ති රොඩ්ඩිගෝ මහතා ඇතුළු පවුලේ සැම ගාල්ල පින්නදූව සත්දීප නිවසේ පදිංචිව සිට වසර 7කට පෙර පරිලෝසපත් පුෂ්පා රණසිංහ ආදිනී මෑණියන්ට සහ පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් බෝධිපාල රණසිංහ ආදිනී පියාණන්ට දීර්ඝාසු ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වයේ දක්වනවා කුරුණෑගල වෙලගෙදර මාවතේ අංක 22 නිවසේ සෙල්ටන් රත්නතිරි මංගලිකා සහ චන්ද්‍රිකා යන දූ දරුවන් විසින් එහෙමනම් දැන් අපි සතුටු වෙන්න පුළුවන් අද ධර්මස්ත්‍රවණේ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 නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් දක්칸තු මම් පරන්ති ධර්මත්‍රවණේ කළා වූ දායකත්වයේ ලබා ගත්තා වූ සියලු දෙනාටම සාන්ති ලක්ෂණ නිවන් දකින්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ පූජ්‍ය පූජ්‍යපාද මීතලාවේ විනීත ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ